පින්වත්නි සප්ත විසුද්ධිය විස්තර කීපයක් පිළිබඳව මේට කලින් ධර්ම දේශනයක් කළා. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය. සැකෙමින් හඳුන්වලා දීලා කාංකා විතරණ විසුද්ධිය පිළිබඳව විස්තර කරලා දුන්නා. අද බලාපොරොත්තු වෙන්නේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳව කරුණු කියා දීමට. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි පාරිසුද්ධි පධානියංගම් කියන මේ මාත්‍රකාවේ අර්ථය මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය සම්පූර්ණ කර ගැනීම සඳහා සම්්‍යක් ප්‍රධාන වීරිය ගැනීම වැඩි දියුණු කළ යුතු ධර්මයක් බවයි ඒකේ අදහස මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳව කරුණොත් යෝගාවචරයෙන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා හැමදෙනාම ඊටා හොඳින් ශ්‍රවණය කරලා තවදුරටත් භාවනා ගුණ වැඩි දියුණු කරගෙන තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා වලට අනුම උතුම් නිවන් අවබෝධ කර ගැනීමට වීර්යය වඩන්නට ඕන. අපි ධර්ම දේශනා කරන්නේ ශ්‍රී මුක දේශනා අටුවාටේකා සන්න ගැටපද ආදී ආශ්‍රය කරගෙන. එහෙම නැතුව මේවා පිළිබඳව කියා දෙන්නට අපට ශක්තියක් අවබෝධයක් නැහැ. මේ පිළිබඳව අටුවාවල සඳහන් වෙන කාරණා මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳව ප්‍රධාන කාරණා දෙකක් මුලින්ම සඳහන් කරනවා පළවෙනි කාරණය තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය සම්පූර්ණ කර ගැනීමට කලාප සම්මසන හේවත් ණය විපස්සනා වශයෙන් භාවනා කරන්නට ඕනෑ කියලා සඳහන් වෙන්නේ. මේ කලාප සම්මසන ණය විපස්සනා කිව්වට ශ්‍රාවකයන්ට මේක තෝරගන්න අමාරුයි. අපි ඒ නිසා බලමු ශ්‍රීමක දේශනාවේ මේ කලාප සම්මසනේ ණයපස්සනාව කියන එක දේශනා කරලා තියෙන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා යං කිංච රූපං අතේතානාගත පච්චුප්පන්නං අජ්ජත්තිකං වා බාහිරං වා ඕලාරිකං වා සුසුමං වා හේනං වා පනීතං වා යං දුරේ වා සම්තිකේ වා සබ්බං සංරූපං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාතේ සම්මප්පඤ්ඤාය දට්ඨප්පං ඒක තේරුම යම් කිසි රූප තියෙනවා නම් අතීත වර්තමාන අනාගත අධ්‍යාත්මික බාහිර ඕලාරික සුකුම හීන ප්‍රනීත দূරේ සන්තික කියන මෙන්න මේ පිළිවෙලට මේ සියලු රූප ධර්මයන් මම නෙමේ මගේ නෙමේ මගේ ආත්මය නෙවෙයි කියලා විදර්ශනා සහිත මාර්ග ප්‍රඥාවෙන් අවබෝධ කරන්නට ඕන මේ රූපස්කන්ධය ගැන මේ විදිහට වදාළා වේදනා සංඥා සංස්කාර විඥාන කියන අනෙක් ස්කන්ධ හතර පිළිබඳවත් මේ විදිහටම දේශනා කළා කියලා. එතකොට රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයම මේකට සම්පින්දන වෙනවා සමස්තයක් වශයෙන් ගන්නකොට. එතකොට අර්ථයෙන්නේ කොහොමද? අතීත පංච උපාදානස්කන්ධ. වර්තමාන පංච උපාදානස්කන්ධ. අනාගත පංච උපාදානස්කන්ධ. අධ්‍යාත්මික පංච උපාදානස්කන්ධ බාහිර පංච උපාදානස්කන්ධ ඒවාලක ඕලාරික සුක්කම පංච උපාදානස්කන්ධ ඒකම ඕලාරිකං සුතුමං වා යං දුරේවා සම්තිකේවා දුර තියෙන ඒවා ළඟ තියෙන ඒ පද පිළිබඳව කියා දෙන්නට කාලය නැහැ මේ විදිහට 11 ආකාරයකින් පංච උපාදානස්කන්ධය මම නෙමේ මගේ ආත්මය නෙමේ මගේ නෙමේ කියලා විදර්ශනා සහිත මාර්ග ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මෙන්න මේක තමයි බුද්ධ දේශනාවේ තියෙන කලාප සම්මසන ණයපස්සනාව කියලා කියනවා. දැන් අතීතේව ගොඩයි වර්තමානයේව ගොඩයි අනාගතයේව ගොඩයි මේ විදිහට ගොඩවල් ගොඩවල් වශයෙන් මේ සම්මර්ෂණය කරලා තේරුම් ගැනීම තමයි කලාප සම්මසන ණයපස්සනා කියලා මෙහි සඳහන් කරන්නේ. ඊළඟට අපි තවදුරටත් මේක මේ ශ්‍රාවකයන්ට දැනුම ඇති කර ගැනීමට ප්‍රායෝගික වශයෙන් සලකා බලන්නට ඕන. දැන් භාවනා යෝගීන් යම්කිසි භාවනා කර්මස්ථානයක් වඩනකොට හිත දුවනවා. හිතේ දෙවීමක් නැහැ. මේ භාවනා අරමුණ අත්හැරලා වෙනත් අරමුණකට ගියහම තමන්ට දැනෙන්නේ හිත දිව්වා වගේ තමයි. ඉතින් අපි එහෙමම ගත්තත් ඉතින් හැමදෙනාම වගේ හිතන්නේ මේ එක හිතක් දුවනවා කියලා. ඒක සම්පූර්ණ වැරදි. හිත දුවනකොට ක්‍රියාත්මක වෙන්නේ චිත්ත පරම්පරාවක් සිත් රාශියක්. අපි තව එකක් ගැන බලමු. භාවනා කරගෙන යනකොට අප හිතමු ධනිස්ස දුක්ඛ වේදනාවක් ඇති වුණා කියලා. එතෙන්ට අවධානය යොමු කළා අනිත්‍ය වශයෙන් සලකන දැන් මෙතන තියෙන්නේ එක වේදනාවක් නෙවෙයි වේදනා සමූහයක් වේදනා දහරාවක් එතකොට මේ වේදනා සමූහය අනිත්‍ය වශයෙන් සලකන්නේ මෙනෙහි කරන්නේ එක හිතකින් නෙමෙයි චිත්ත පරම්පරාවකින් චිත්ත සමූහය දැන් ශ්‍රාමකයන්ට වැටහෙන්නට ඕන මෙතෙන්දි මොකද්ද වෙන්නේ චිත්ත සමූහයකින් වේදනා සමූහයක් අනිත්‍ය වශයෙන් සලකනවා භාවනාව. එතන චිත්ත සමූහයයි වේදනා සමූහය. කලාප කියන්නේ මෙන්න මේක තමයි ගොඩ ගොඩ. ඒ විතරක් නෙමෙයි ඇස කන නාසය දිව ශරීරය හිත කියන මේ දොරටු හයට මොන ගැහෙන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම කියන මේ හය මෙනෙහි කරන්නේත් මේ ආකාරය. චිත් සමූහයකින් රූප සමූහයක් භාවනාව. ඒ වගේම සිත් සමූහයකින් ශබ්ද සමූහයක් භාවනාව. සිත් සමූහයකින් ගන්ධ සමූහයක් මෙනෙහි කරනවා භාවනා කරනවා. සිත් සමූහයකින් රස සමූහයක් භාවනා කරනවා මෙනෙහි කරනවා. සිත් සමූහයකින් පොට්ටබ්බ සමූහයක් භාවනා කරනවා. අවසානෙට සිත් සමූහයකින් ධර්ම සමූහයක් භාවනා කරනවා මෙන්න මෙන්න මේක තමයි මේ කලාප සම්මසන කියන්නේ ගොඩ ගොඩවල් මිති මිති වගේ අරගෙන භාවනා මානසිකාරයේ පැවැත්තිය. මේ භාවනා කරන අය විදර්ශනා වඩනකොට කොහොමත් මේ විදිහටම තමයි භාවනාව කරන්නේ. ගොඩ ගොඩවල් ගොඩ ගොඩවල් වගේ ඉතින් එහෙම භාවනා කිරීමෙන් තමන්ගේ අවබෝධයට ප්‍රමාණවත් වෙනවා. අපි තව කාරණාවක් ගැන හිතලා බැලුවා. දැන් අභිධර්මයේ හැටියට අපට යම්කිසි අරමුණක් හඳුනා ගැනීමට අඩු වශයෙන් චිත්ත වීති පහක්වත් ඇති වෙන්න ඕන. එතකොට එතන තියෙනවා ජවංශෙත් 35කෝයි චිත්තක්ෂණ 50කෝයි කියලා 85ක්. මේක මේ තත්පරයකටත් අඩු තාමත්ම සුළු වේලාවකින් තමයි පහළ වෙන්නේ අර විදුලියක් කොටන වේලාව. අපි දල වශයෙන් හිතමු තත්පරෙන් 20 පංගුවකින් මේක පහළ වෙන්නේ කියලා. එතකොට තත්පරයක් මේ මානසිකාරයේ පවත්තනකොට 85 ඒව 20ක් කරනවා නේද? එතකොට සිතා ජවන්සිත 1700ක් ඇති වෙන්නට ඕන තප්පරයකට. මේ දල වශයෙන් ගත්ත මීට වැඩි. එතකොට මේ විදිහට අපි අරමුණක් ගන්නකොට චිත්ත සමූහයක් තමයි පහළ වෙන්නේ. මෙනෙහි කරන්නේත් ඒ චිත්ත සමූහයකින් රූප වේදනාදී සමූහයක්. මෙන්න මේක තමයි තේරුම් ගන්නට ඕන. ඒ වගේම මේ විදිහට භාවනා කිරීමෙන් අවබෝධයට ප්‍රමාණවත් වෙනම එක හිතක් එක වේදනාවක් අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරන්න සමතෙක් මේ ලෝකේ නැහැ භාවනා කරනකොට ওই විදිහට තමයි භාවනා මානසිකාරයේ පවත්තන්නේ. ඊළඟට මෙතන තව පොඩි ගැටලුවක් තියෙනවා ලිහා ගන්නට ඇස කන නාසය දිව ශරීරය හිත කියන මේ දොරටු හයට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම කියලා අරමුණු හයක් මුණ ගැහෙනවා. දැන් රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ පහ පිළිබඳව නම් එතරම් ගැටලුවක් නැහැ. මේ ධම්ම කියන පදේ පිළිබඳව පොඩි ගැටලුවක් තියෙනවා. ධර්මදේශනාවලදී මේක හරියට ලිහිලා විස්තර කරන්නේ නැහැ. දැන් ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා අනත්ත් සංඥා කියලා භාවනා කර්මස්ථානය. ඒකේ චක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්දා අනත්තා ගානං අනත්තා ගන්ධා අනත්තා ජීවහා අනත්තා රස අනත්තා කායෝ අනත්තා පොට්ටම්බා අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තා කියලා තියෙනවා. මෙතන මේ ධම්මා යන්න තමයි ගැටලු. මොනවාද මේ ධර්ම කියලා කියන්නේ? ධම්ම කියන පදයෙන් අදහස් කරන්නේ මොනවද? ඒක මේ අපේ අදහසක් නෙවෙයි අපි අටුවාම ගැනම බලමු. අටුවාවේ විස්තර වෙනවා කන්දත්තය සුකුම රූප නිබ්බාන වශයෙන් ඒකෝන සත්තති විධං ධම්මායතනං කියනවා. ස්කන්ධ තුන සුකුම රූප නිර්වාණයේ වශයෙන් ඒකෝන සත්‍යති විධං කියන්නේ එකක් අඩු 70 69 කියන එකනේ 69 ආකාරයක් කියනවා අපි බලමු කොහොමද මේ 69 ආකාරයක් වෙන්නේ කියලා දැන් කන්දත්ය කියලා පෙන්වන්නේ එතන කන්දත්ය කියන්නේ වේදනා සංඥා සංස්කාර කියන මේ තුන. සංස්කාර කියනකොට කෙලින්ම චෛතසික 50ක් තියෙනවා. ඊළඟට වේදනාව සංඥාව කියන මේ දෙක එකතු වුණාම 52ක් වෙනවා. මෙන්න මේ ටික තමයි මේ කන්දත්ය කියලා විස්තර කරන්නේ. වේදනා සංඥා සංස්කාර කියන මේ ස්කන්ධ තුන 52ක් කියලා. ඊළඟට සුකුම රූප මුලින්ම හතක් තියෙනවා. ආපෝ ධාතුව, ඉත්‍ය භාව රූපය, පුරිස භාව රූපය, ආහාර රූපය, හෘදේ රූපය, ජීවිත රූපය, පරිච්ඡේද රූපය කියලා. මේ සුඛම රූප හතක්. මේ සුඛම රූප හත අර 52කට එකතු වුණාම 59ක් වෙනවා. තව තියෙනවා සුඛම රූප පහක්. කාය විඤ්ඤාති වාචේ විඤ්ඤාති රූපස්ස ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියලා මේ පහත් අර 59ට එකතු කළාම 64ක් වෙනවා. තව තියෙනවා සුකම රූප හතරක්. විකාර රූප කියලා උපචය, සංතත, ජරතා, අනිත්‍යතාවය. ඒ හතරත් අර 64ට එකතු වුණාම 68ක් වෙනවා. නිර්වාණයත් එකතු වුණාම 69ක් වෙනවා. මෙන්න මේක තමයි ධර්මායතනය කියන්නේ. ධම්ම කියන්නේ ධම්මා කියන්නේ ධම්ම කියන්නේ ධර්මායතනය කියන්නේ මෙන්න මේ 69ට. දැන් විදර්ශනා භාවනා කරනකොට නිර්වාණය පිළිබඳව මෙනෙහි කිරීමක් නැහැනේ. ඒ නිසා ඒක අයින් කරන්න. ඉතිරි 68 තමයි විදර්ශනා භාවයෙන් ආවේදී සලකන්නේ. ඒ ගිරිමානන්ද සූත්‍රයේ මනෝනත්තා ධම්මෝ අනත්තා කියනකොට අනාත්ම යන්නට මේ විස්තරයට අනුම නිර්වාණයත් ඇතුළත් වෙනවා. ඇතම් අය මේ නිර්වාණයට අනාත්ම කියන්න බයයි. එහෙම බය වෙන්න දෙයක් නැහැ. නිර්මාණ නිර්වාණය පරමාත්මයක් සුද්ධාත්මයක් නෙවෙයි. ඒ නිසා අනාත්මයි කියන්න බය වෙන්නට ඕන කමන්න. හැබැයි භාවනා මනසිකාර පවත්තන තැන්වලට අනත්තා කියනකොට නිර්වාණය ගන්නෙ නැහැ. චූල නිද්දේශයේ තියෙනවා ධම්මා අනිච්චා කියලා. ධම්මා අනත්තා කියලා නෙමෙයි සබ්බේ ධම්මා අනිච්චා කියලා කියනවා. ඒ භාවනා මනසිකාර වශයෙන් පෙන්වන්නේ. පොදුවේ ගන්නකොට මේ 69ට නිවනත් ඇතුළත් වෙනකොට නිවනත් ධර්ම යන්නට ඇතුළත් වෙනවා ඒකත් අනාත්ම යන්නට ඇතුළත් වෙනවා මෙන්න මේක තමයි ධර්ම කියලා කියන්නේ දැන් ඉතින් මේ පිළිබඳව වැටහීමක් ඇති වෙන්නට ඕනෑ ඊළඟට මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය තමයි යෝගාවචරයන්ට විශාල වැඩ කොටසක් තියෙනවා. චත්තාලේසාකාර භාවනාව පවා මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට තමයි ඇතුළත් වෙනවා. අටුවාවල විස්තර කරනවා මෙතෙන්දී රූප සත්‍යක අරූප සත්‍යක ආදී වශයෙන් භාවනා මනසිකාරයේ පවත්වන්නට ඕනේ. ඒ ගැන ඩිංගක් විස්තර කරලා දෙනවා. රූපස්කන්ධය ගැන භාවනා කරනකොට ඉපදීමේ පටන් මරණයට උපදින කාල සීමාවල තිබිච්ච රූප ධර්ම මරණයටපත් වෙන කාලේ නැහැ. ඊළඟට ජීවිතය යාම තුනකට බෙදලා ප්‍රථම යාමේ තිබිච්ච රූප ධර්ම දෙවෙනි යාමේ නැහැ. දෙවෙනි යාමේ තිබිච්ච රූප ධර්ම තුන්වෙනි යාමේ නැහැ. ඊළඟට මන්ද දශකාදී මන්ද ආදී වශයෙන් දශකයට බෙදෙනවා. මන්ද දශක ක්‍රීඩා වර්ණ බල ප්‍රඥා මේ විදිහට මේ එක දශකයක අවුරුදු 10ක තිබෙච්ච රූප ධර්ම ඊළඟ අවුරුදු 10ට නැහැ. මේ විදිහට භාවනා මානසිකාරයේ පවත්වා. ඒ වගේම ජීවිතේ පළමු පස්සතේ තිබෙච්ච රූප ධර්ම ඊළඟ වර්ෂවලට එන්නේ නැහැ. පළමු සිව්වසේ අවුරුදු 4 තිබෙච්ච රූප ධර්ම ඊළඟ ඒවට එන්නේ නැහැ. පළමු තුන් වර්ෂයේදී වෙච්ච රූප ධර්ම අනික් වට එන්නේ නැහැ. එහිම නැති වෙලා බිඳිලා විනාශයටපත් වෙනවා. වර්ෂ දෙකේදී තිබෙච්ච නාම රූප ධර්ම රූප ධර්ම එහෙම නැති වෙනා මිසක් එතෙන් එහාට මෙහාට යාමක් නැහැ. පළමු වසට යමක් නැහැ. පළමු වසයේ තිබෙච්ච රූප ධර්ම ආයි වර්ෂය තුනට බෙදුවාම පළවෙනි මාස හතරට එනවා. පළවෙනි මාස හතර තිබිච්ච රූප ධර්ම දෙවන මාස හතරට එන්නේ නැහැ. ඒ තැන්වලම නැති වෙලා යනවා. ළඟට දෙවන මාස හතර තිබිච්ච රූප ධර්ම තුන්වන මාස හතරට එන්නේ නැහැ. ඊළඟට දින 15ට අරගෙන පළමු දින 15 තිබෙන රූප ධර්ම දෙවෙනි දින 15ට එන්නේ. එක දිනයකට අරගෙන උදේ තිබිච්ච රූප ධර්ම හවසට නෑ. උදේම නැති වෙලා යනවා. සවස්සියුම් මාසයෙන් පය ඔසවන කොට තිබිච්ච රූප ධර්ම නෙමේ පය තබනකොට. ආයි පය ඔසවනකොට අර පය තබනකොට තිබිච්ච රූප ධර්ම නෙමේ. මේ විදිහට ක්‍රමයෙන් මේ රූප ධර්මයන් ඒ අවස්ථාවේ ඒ කාල සීමාවෙදිම අභාවයට යනවා නැති වෙලා යනවා කියලා නුවණින් සලකන්න ඕන කියලා තමයි අටුවාවේ විස්තර දෙන්නේ. ඊළඟට අරූප ධර්මවත්. අරූප ධර්ම කියන්නේ වේදනා සංඥා සංස්කාර කියන හතර. මෙහිදී හිත අරගන්නවා හිත ගත්තාම වේදනා සංඥා සංස්කාර කියන තුනක් ගත්තා. අර මුලදී කිව්වා වගේ චිත්ත සමූහ වශයෙන් භාවනා මානසිකාරයේ පවත්වනවා. දැන් සද්දයක් මෙනෙහි කරනකොට එතන චිත්ත සමූහයක්. වේදනාවක් මෙනෙහි කරනකොට චිත්ත සමූහයක් ගොඩක්. අනික් අරමුණු වලත් එහෙමයි. මේ විදිහට සමූහ වශයෙන් තේරුම් ගනිමින් භාවනා මානසිකාරයේ පවත්වනවා. ඊළඟට යමක වශයෙන් යමස කියන්නේ යුගල දැන් රූපයක් අරමුණු කළ සද්දයක් හෝ අරමුණු කළ සද්දේ අරමුණු කරනකොට ඒ සද්දේ නැති වෙනකොට සද්දේ අරමුණු කරපු සිතත් එක්ක මේ දෙකම තමයි නැති වෙන්නේ. සද්දයක් නැතුව යනවා සද්දේ අරමුණු කරපු හිතත් නැති වෙනවා. ඔක්කොම වහාම නැති වෙලා යනවා. යමක වශයෙන් කියලා කියන්නේ ඒක මේක මේ භාවනා කරන අයට ප්‍රත්‍යක්ෂ වශයෙන්ම තේරුම් ගන්න පුළුවන් අවස්ථාව. භාවනා කරනකොට වැටහෙනවා මේ යුගල යුගල වශයෙන්. දැන් සාධ්‍යයක් මෙනෙහි කළාම සාධ්‍යෙත් නැති වුණා. ඒක මෙනෙහි කරාම හිතක් නැති වුණා. යුගල යුගල වශයෙන්. මේ විදිහට භාවනා මානසිකාරයේ පවත්නකොට ඒ පිළිබඳව අවබෝධය ලබන්නට පුළුවන් වෙනවා. ඊළඟට ෂණ වශයෙන් යම්කිසි භාවනා අරමුණක් රූපයක් සද්දයක් වේදනාදි දෙයක් මෙනෙහි කරලා ඒ මෙනෙහි කරපු සිත තව හිතකෙද ඒ හිත තවත් සිතකෙද ඒ හිත තවත් සිතකින් ඒ හිත තවත් සිතකින් කියලා හතරවෙනි හිත දක්වාම මේක තේරුම් අරගෙන මෙනෙහි කෙරේ ඒකට කියනවා ෂණ වශයෙන් භාවනා මානසිකාරයේ පැවැත්වීම කියනවා. ඊළඟට පටිපාටි වශයෙන් අරූප ධර්මයන් කියන්නේ හිත ගැන භාවනා කිරීම. දැන් අරමුණක් මෙනෙහි කරනම ඒ මෙනෙහි කරපු හිත බිඳිලා ඒ හිත වෙනත් හිතකින් මෙනෙහි කරනවා. ඒ හිත වෙනත් හිතකින් මේ විදිහට ගිහිල්ලා දහවෙනි හිත දක්වා භාවනා මානසිකාර්ය පැවැත්වීම තමයි පටිපාටි වශයෙන් නාම ධර්මයන් මෙනෙහි කිරීම කියලා කියන්නේ. ඊළඟට දෘෂ්ටි උද්ඝාටන වශයෙන් මේ දෘෂ්ටිය මුලින් මේ සත්‍ය විසුද්ධි පිළිවෙලේදී සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි කියලා ඇති කළා. ඇති කරගත්තා. නමුත් එතෙන්දී සම්පූර්ණයෙන්ම මේ වැරදි දෘෂ්ටි ප්‍රහාණය වුණේ නැහැ. තාම තියෙනවා. ඒ භාවනා මානසිකාරයේ පවත්නකොට මේ භාවනාරමුණු හොඳට තියෙනවා ස්ථිරයි කියන ඔන්න ඔය හැඟීම් ඇතිවෙනවා. ඒව ප්‍රහාණය කිරීම වශයෙන් නාම ධර්මයන් භාවනා කරනවා. ඊළඟට මාන සමුද්ඝාටන වශයෙන් මම හොඳට භාවනා කරනම අනික් අය භාවනා කරන්නේ නෑ මං වගේ කියලා තමන් උසස් තැනක් කියලා හිතනවා. අන්නේම උදුරා දැමීම වශයෙන් මාන සමුද්ඝාටන කියන්නේ ඒ විදිහට භාවනා මානසිකාරයේ පවත්වන්නට ඕන. ඊළඟට නිකාන්ති පරියාදාන. මගේ භාවනා බොහොම හොඳයි. මට හොඳට භාවනා කරන්න පුළුවන් කියලා භාවනාව ගැන ඇතිවෙන සියුම් ආශාව අන්න ඒවා ප්‍රහාණය කිරීම වශයෙන් මේ නාම ධර්මයන් භාවනා කරන්නට ඕන. දැන් මෙතෙක් කියා දුන්න ආකාරයට නාම රූප ධර්මයන් මේ මේ ආකාරයෙන් මෙනෙහි කරන්නට ඕන. දැන් මෙතෙක් විස්තර කළේ අර අටුවාවේ සඳහන් වෙන කලාප සම්මසන ණය විපස්සනා කියන පිළිවෙල. ඊළඟට දෙවෙනි කාරණේ හැටියට පෙන්වම් කරනවා පරිඥා පිළිබඳ අවබෝධය ලබා ගන්නට ඕනේ. මොන මොකද්ද මේ පරිඥා කියන්නේ? ඒකට කියන්නේ පිරිසිඳ දැන ගැනීම කියලා. දැන් සිංහලෙන් කියන්නේ අත්ථාමලක යක්ෂය කියලා. අතට ගත්තු නෙල්ලු ගෙඩියක් වගේ අවබෝධ කරගන්න. එහෙම අවබෝධ කරගන්න එකට කියනවා පරිඥාත කරනවා කියලා. ඒ පරිඥා තුනක් තියෙනවා. ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා කියලා. මෙන්න මේ පරිඥා තුන පිළිබඳවත් අවබෝධ කරගන්නට ඕන මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය වඩන යෝගාවක. අපි බලමු මොනවද ඒවා කියලා. මුලින්ම එක තමයි ඥාත පරිඥා. ඥාත පරිඥා කියන්නේ මේ නාම රූප ධර්මයන්ගේ පුජ්‍යලික ලක්ෂණ ආબોධ කරගන්න අවස්ථාව. දැන් රූපේ කැඩෙන බිඳෙන ලක්ෂණයෙන් යුක්තයි. වේදනාව විඳීම ලක්ෂණයෙන් යුක්තයි. සංඥාව හැඳින ගැනීම ලක්ෂණයෙන් යුක්තයි. සංස්කාර රැස් කිරීම ලක්ෂණයෙන් යුක්තයි. විඥානයේ අරමුණු දැන ගැනීම ලක්ෂණයෙන් යුක්තයි. මේ පහේ තේක පුජ්‍යලික ලක්ෂණ පහක් තියෙනවා. ඒවට කියන පුජ්‍යලික ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ පච්චත්ත ලක්ෂණ කියලා. පුජ්‍යලික ලක්ෂණ. ඒ නාම රූප ධර්මයන්ගේ ස්කන්ධ වශයෙන් හෝ ඒවැය තියෙන පුජ්‍යලික ලක්ෂණ වශයෙන් අවබෝධ කරගන්න අවස්ථාවට කියනවා ඥාත පරිඥා. දිට්ඨි විසුද්ධියේ ඉඳලා කාංකා විතරණ විසුද්ධියත් එක් මේ ඥාත පරිඥාමට භූමියයි ඊළඟට තීරණ පරිඥාව මෙහෙම තේරුම් අරගෙන ඊළඟට පොදු ලක්ෂණ වශයෙන් භාවනාව මෙනෙහි කිරීම මේ රූප වේදනාදී සියලු ධර්මවල තියෙන පොදු ලක්ෂණ තමයි අනිත්‍ය ආදී ලක්ෂණ. ඔක්කොම අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි. ඒ නිසා මේ පොදු ලක්ෂණ වශයෙන් අවබෝධ කරගන්න අවස්ථාවට කියනවා තීරණ පරිඥාය. සංකාමිතරණ විසුද්ධියේ ඉඳලා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ භංග ඥානයතෙක් මේ ප්‍රදේශයේ තමයි තීරණ පරිඥාවට භූමිව ඊළඟට පහාන පරිඥාව අර ඥාත පරිඥාවෙන් ඒවා තේරුම් අරගෙන තීරණ පරිඥාවෙන් ඒවා අනිත්‍ය ආදී ලක්ෂණ වටහාගෙන ඊළඟට ඒවා පිළිබඳව තිබෙන්නා වූ ඡන්ද රාගයේ කැමැත්ත ආසයම ප්‍රහාණය ඒ අවස්ථාවට කියනවා පහාන පරිඥාව කොහොමද අනිච්ඡානවස්සනං භාවෙන්ත නිච්ච සංඥං පජහති අනිත්‍යානුපස්සනා වඩමින් නিত্য සංඥාව ප්‍රහාණය කරනවා. දුක්ඛානුපස්සනං භාවෙන්තෝ සුඛ සංඥං පජාති. දුක්ඛානුපස්සනා වඩමින් සුඛ සංඥාව ප්‍රහාණය අනත්තානුපස්සනං භාවෙන්තෝ අත්ථ සංඥං පජාති. අනාත්ම සංඥා වඩමින් මේ ආත්ම සංඥා ප්‍රහාණය කරනවා අනත්තානුපස්සනං භාවෙන්තෝ අත්ථ සංඥං පජහත අනාත්මානුපස්සනාව වඩමින් ආත්ම සංඥාව ප්‍රහාණය කරනවා නිබ්බිදානුපස්සනං භාවෙන්තෝ නන්දිං පජහත නිබ්බිදානුපස්සනා වඩමින් නන්ද කියන්නේ සප්‍රේතක තණ්හා. ඒක ප්‍රහාණය. විරාගානුපස්සනම් භාවෙන්තෝ රාගං පජාති. විරාගානුපස්සනා වඩමින් රාගය ප්‍රහාණය. නිරෝධානුපස්සනම් භාවෙන්තෝ සමුදයං පජාති. නිරෝධානුපස්සනා වඩමින් සමුදය ප්‍රහාණය වෙනවා. පටිනිස්සග්ගානුපස්සනං භාවෙන්තෝ ආදානං පජහ. පටිනිස්සග්ග කියන්නේ බහැර කිරීම අත්තර දැමීම. ඒ පටිනිස්සග්ගානුපස්සනා වඩමින් ආදානය කියන මේ ලෞකික දේවල් බදා ගැනීම අල්ලාගෙන ඒක ප්‍රහාණය කරනවා මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම නිබ්බිදා විරාග නිරෝධ පටිසිස්සග්ග කියන මේ සප්තානුපස්සනා බලින් මේ සුඛ සංඥාදී මේව ප්‍රහාණය කරනවා මෙන්න මේක තමයි ප්‍රහාණ පරිඥා යනුවෙන් සඳහන්. එතකොට මේ ඥාත පරිඥා, චීරණ පරිඥා, පහාන පරිඥා කියන මේ තුන පිළිබඳව අවබෝධයක් ඇති වෙන්නට ඕන. ඊළඟට අටුවාවේ සඳහන් වෙනවා එහෙම නැත්නම් මේ හොඳ උපදේශයක් දෙනවා භාවනා කරන උදවියට. මොකද්ද යේ යස්ස පාකටා හොಂತಿ සුඛේන පරිග්ගහං ගච්ඡanti තේසුතේන සම්මසනං ආරබිතබ්බං කියන මේ භාවනා කරන අයට මේක බොහොම වැදගත් උපදේශයක් භාවනා කරගෙන යනකොට යම් කෙනෙකුට යම් යම් අරමුණු ප්‍රකටන දෙහසියෙන් අල්ලාගෙන මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ ඒ අරමුණ සිතින් අල්ලාගෙන භාවනා කරන්නට ඕන. අමාරු හැටියට භාවනා කරන්නේ නැහැ. අමාරු හැටියට භාවනා කළාට දියුණුවක් ලබන්න බෑ. තමන්ට ලෙහෙසි ආකාරයට දැන් සමාධිය වඩන කොටත් ලෙහෙසි කර්මස්ථානයක් තමයි වඩන්නේ විදර්ශනා වඩන කොටත් ස්කන්ධ ධාතු ආයතන චතුරාර්ය සත්‍ය පරිච්ඡම්පාදාන මේ ලෙහෙසි ආකාරයකින් තමයි භාවනා මානසිකාරයේ පවත්න්නට ඒකයි මෙහි ප්‍රකාශ කරන්නේ යම් කෙනෙකුට යම් යම් අරමුණු ඊටාම ලෙහෙදීනම් ප්‍රකට නම් සිතින් අල්ලාගෙන මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ ලේසිපාසු අරමුණු තමයි අල්ලාගෙන මෙනෙහි කරන්න ඕන කියලා මේ උපදේශය දෙන්නේ. ඊළඟට තව ප්‍රධාන කාරණයක් තමයි මේ භාවනා කරලා අපි මොකද කරන්නට ඕනෑ ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. මේ ඉන්ද්‍රිය ධර්මයන් වඩන්න ඕන මෝරවා ගන්න. සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන් අතුරෙහි මේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන්ට තියෙන ප්‍රධාන තැනක් බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානයෙන් සත්‍යං දිහා බලනකොට උන්වහන්සේට ප්‍රකට වෙන්නේ මේ සත්‍යයන්ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් මෝරලද නැද්ද කියන එක. ඒකට ප්‍රධාන තැනක් ඒ වගේම මේ ශ්‍රද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහ අපි හොඳට මෝරවා ගන්නට. මෝරවලා හිතන් ඉන්ද්‍රිය සමතාවය කියන එකටපත් වෙනවා. ඒ ඉන්ද්‍රිය ධර්මයන් මෝරවා ගැනීමට හේතු වන කාරණා ටිකක් අටුවාවේ විස්තරද. uppannuppannanan sankharanan khayameva passu තමන්ට හමුවන ලැබෙන දැනෙන අස්කන්නාසාදී ඉන්ද්‍රයන්ට ගැටෙන අරමුණ කයමේ වස්සත කියන්නේ වහවහ කැඩි කැඩි බිඳි බිඳි යනවා කියලා දැකගනිමින් භාවනා මානසිකාරයේ පවත්වන්නට. මේ රූප වේදනාදී ධර්ම වහවහ කැඩි කැඩි බිඳි බිඳි යනවා කියලා මේ භාවනා මානසිකාරයේ පවත්වන්නට ඕන. මේ පළවෙනි කාරණය. ඊළඟ එක තත්ථච සක්කච්ඡ කිරියතාය සම්පාදිය. ඒ නාම රූප ධර්මයන් එහෙමනම් රූප වේදනාදී අරමුණු වහවහ බිඳි බිඳි යනවා කියලා මේ විදිහට මෙනෙහි කිරීම හොඳට සකස් මගාරවන්නේ නැතුව හොඳ පිළිවෙලකට දිගට කරගෙන යන්නට ඔය දෙවෙනි කාරණය. ඊළඟට සාතච්ඡ කිරීතාය සම්පාදේ. සාතච්ඡ කියන්නේ නිරන්තරයෙන් නොනවත්තා කරගෙන මේ Tamanට දැනෙන රූප වේදනාදී ධර්ම වහවහ බිඳි බිඳේ යනවා කියන මේ නිරන්තරයෙන් නොනවත්තාම ඉදිරියට ඒක කරගෙන යන්නට ඕනේ. හතරවෙනි කාරණේ තමයි සප්පාය කිරියතාය සම්පාදේ. තමන්ගේ භාවනාවට සැපවත් වන ආකාරයට භාවනාව නොපිරිහෙන ආකාරයට පලිබෝධ දුරලා මේ කියන ලද රූප වේදනාදී ධර්ම වහවහා බිඳී යනවා කියලා මේ භාවනා මානසිකාරයේ දිගට පවත්තාම ඊළඟ කාරණේ තමයි සමාධිස්ස නිමිත්තක් ගන්න. මේ විදර්ශනා භාවනා කරනකොට ඇති වෙන්නේ විදර්ශනා සමාධිය කියන්නේ. ඒක හොඳට හාත්පසින් රැකගෙන සමාධිය හොඳට ආරක්ෂා කරගෙන පිරෙන්න නොදී එක දිගට පවත්වන්නට ඕන. තමන්ට ලැබෙන රූප වේදනාදී අරමුණු වැල නොකැඳී මෙනෙහි කරගෙන යනකොට මේ විදර්ශනා සමාධිය කියන එක ඇති වෙනවා. ඒක පිරෙන්නට නොදී හොඳට දිගට පවත්වන්නට ඕන. ඊළඟ කාරණේ තමයි බොජ්ජංග ධම්මානං අනුප්පවත්තනතාය කිය. බොජ්ජංග ධර්මයන්ට අනුම භාවනාව පවත්වාගෙන යාම එහෙම නැත්නම් මෙතෙන්දී බුද්ධංග ධර්මයන් ප්‍රයෝජනෙට ගැනීම කොහොමද බුද්ධංග ධර්මයන් ප්‍රයෝජනෙට ගන්න භාවනා කරගෙන යනකොට උදාසීන ගති කම්මැලි ගති අලස ගති මතුණා නම් ධම්මවිචය වීරිය ප්‍රීති කියන මේ බොජ්ජංග තුන අදිෂ්ඨාන කරන්නට ඕනේ ඒවා පුරුදු කරගෙන තිබුණාම හොඳට අදිෂ්ඨාන කරන්න පුළුවන්. අදිෂ්ඨාන කළාම අර කොහොල්ලාවලට භූම තෙල් දැම්මා වගේ මේ උදාසීන ගති, කම්මැලි ගති ඔක්කොම පහ වෙලා යනවා. ඊළඟට යම් අවස්ථාවක හිත විසිරෙනවා නම් කලබල කැළඹිලි ගති ආවනම් ඒ වෙලාවට පස්සද්ධි සමාධි උපේක්ෂා කියන මේ බොජ්ජංග තුන වඩන්නට ඕනේ. එතකොට සිත විසිරෙන ගති ඔක්කොම නැති වෙලා සමතාවයට එනවා. මේ විදිහට තමයි බොජ්ජංග ධර්මයන්ගෙන් ප්‍රයෝජන ගන්න. ඒක තමයි බොජ්ජංග ධම්මානං අනුප්පවත්තනතාය කියලා කියන්නේ. කායේත ජීවිතේච්ච අනපේක්ෂතං උපට්ඨපන. මේ කාය ජීවිතය පිළිබඳව අපේක්ෂාව අත්හැරනයි භාවනා කරන්නේ. දැන් යුද වදිනකොට ජීවිතයත් රැක ගන්න ඕන යුද්ධෙත් කරන්න ඕන කියලා කරන්න බෑ. ජීවිතය ගැන කෙසේ වෙතත් යුද්ධය ජය ගන්න ඕන කියන අදිෂ්ඨානයෙන් යුද්ධ කරන්න. ඒ වගේ මේ භාවනා යෝගිය ප්‍රබල සටනක් කරන්නේ කෙලෙසුන් සමග. මේ කාය ජීවිතය මානෙල් මලක් වාගේ පරිස්සම් කරගෙන එහෙම තියාගෙන මේ භාවනාවක් කරන්න බෑ. කා ජීවිතේ নিরপেক্ষවේකී ආශාව අත්හැරදාය. දැන් බුදුරජාණන් වහන්සේ ශ්‍රීමා බෝධීන් වහන්සේ ළඟ වාඩි වුණේ කොහොමද? මගේ ශරීරයේ ලේ මස් සේරම වේලිලා ගිහිල්ලා හමයි අටයි නහරයි ඉතුරු වුණොත් ඉතුරුණාවේ මම බුදු වෙලා මිසක් නවතින්නේ නැහැ කියලා. අන්න ඒක තමයි මේ කාය ජීවිත নিরপেক্ষව භාවනා මනසිකාරය පැවැත්වෙන්නේ. ඊළඟ එකට තමයි එතෙන්දී අබිබුය්‍ය නෙක්ඛම්මිය. සත්තච අබිබුය්‍ය නෙක්ඛම්මිය. ඒ කියන්නේ දර්ශනා භාවනා කරනකොට කටුක දුක් වේදනා එන්න ඇටකටු අස්සේ පවා සියුම් කටුක දුක් වේදනා ඇති වෙන්නට පුළුවන්. ඒව ඉවස ගන්නට ඕන. සම් කෙනෙක් යන්තම් කකුලක් රිදෙනකොට ඉරියව් මාරු කළා දානවා. එහෙම නෙමෙයි හොඳට ඉවස ගන්නන ධාත්මික කාලා තොලෙන් තොල හපලා කුසල් සිතෙන් අකුසල් සිත මර්ධනය කරලා ඉවසාගෙන භාවනා කරන්න. ඒක තමයි අභිභව්‍ය නෙක්ඛම්මේන කියලා මෙතන කියවන්නේ. ඊළඟට අන්තරා අභ්‍යෝසානයි. ඒ කියන්නේ භාවනාව කරලා හිටන් යම්කිසි ගුණයක් ලබා ගන්නවා. එතනින් එහාට කරන්නේ නවත්තලා ගන්න. අතරදි වැඩේ නවත්තලා ගන්න. හැම කරන්න තියෙනවා ඒක කරන්නේ නැහැ. මේ අතරදී භාවනාව නොනවත්තා දිගටම කිරීම තමයි අන්තර අභ්‍යෝසානේන කියලා මෙතන සඳහන්. ඉතින් දැන් කාරණා නමයක් කියනවා. මෙන්න මේ කාරණා ටික තමයි ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් මෝරවා ගැනීමට හේතු මේ කාරණාවලට අනුව භාවනා කළාම ඒ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් මෝරනවා. ඊළඟට අපේ ප්‍රධාන කාරණා මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මගන මග දැනගන්නා නුවණ කියන මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට තමයි විදර්ශනා උපක්ඛලේශ කියන ඒවා පහක්. දැන් මුලින් ඉඳලා කියාගෙන ආපු හැටියට ඒ භාවනා මාර්ගයේ යනකොට මේ සද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් මෝරවා ගැනීම සඳහා ඒ කටයුතු කරගෙන යනකොට තමයි උපක්ඛලේශ කියන ඒවා පහළ වෙන්නේ. ඕභාසෝපේති පස්සද්දී අදිමොක්ඛෝච පග්ගහෝ සුඛං ඥාන මුපට්ඨාන මුපෙක්ඛාච නිකාන්තෙච කියලා මේ උපක්ඛලේශ 10ක් තියෙනවා. ඕභාසය ප්‍රීතිය පස්සද්ධිය ශ්‍රද්ධාව වීරිය සුඛය නුවණ සිහිය උපේක්ෂාව නිකාන්තිය කිය. මේ විදර්ශනා මේ උපක්ඛලය, දස උපක්ඛලය. මේවා ඇති වෙන්නේ කාටද ඇති නොවන්නේ කාටද? අටුවාවේ සඳහන් වෙනවා ඇති නොවන්නේ කාටද වටුපේදප්පත්තස්ස ආර්ය ශාවකයා. මාර්ගඵල අවබෝධ කරගත්තා වූ ආර්ය ශ්‍රාවකයන්ට මේ උපක්ඛලේශ පහළ වෙන්නේ නැහැ. මොකද ඒ අය ඒ කාල සීමාව පහු කරලා ගිහින්. ඊළඟට විප්පටිපන්නස් වැරදි හැටියට පිළිපදින. ශීල භේදය කරගෙන හෝ වාසය කරන. වැරදි ආකාරයට මේ භාවනා මාර්ගය කියනං ඒත් මේ පක්ෂලේශ පහළ වෙන්නේ නැහැ. නිත්‍යත්ත කම්මට්ඨානස්ස. ටිකක් භාවනා කළා කර්මස්ථානේ අත්හැර දානවා. අර කටුස්ස වේගයෙන් ටිකක් යනවා ආයෙ ටිකක් හිටිනවා. ආයෙ ටිකක් වේගයෙන් යනවා ආයෙ හිටිනවා. කටුස්සගේ ගමන වාගේ ටිකක් කරනවා නවත්තනවා. ආ ටිකක් කරනවා නවත්තනවා. ඉතින් ඒ බඳු අයටත් මේ උපක්ඛලේශ පහළ වෙන්නේ නැහැ. කුසීත පුද්ගලක්. කම්මැලියන්ට කුසීතයන්ට උඩින් පල්ලෙන් ආවට ගියාට භාවනා කරන අයට ඒත් මේ උපක්ඛලේශ පහළ වෙනවා. නිත්‍යත් දුරස්ස මේ බුද්ධ ශාසනයේ භාවනා කළ යුතුයි කියලාවත් සංඥාවක්. නීවරණයන්ට වශී වෙලා යට වෙලා නොඑක් ලෞකික සම්පත් පිළිබඳව බැඳිලා ඉන්නේ. භාවනා කිරීමක් ගැන හිතන්නේවත් නැති අයටත් මේ උපක්කලේශ පහළ වෙන්නේ නැහැ. එහෙමනම් කාටද පහළ වෙන්නේ? දිවා රාත්‍රී දෙකේ වෙහෙත මහන්සි මෙලා හොඳට සිහිනුවන පිහිටවාගෙන භාවනා කරන අය. ඒ අනුව කල්පනා කරලා බැලුවහම මේ උපක්ලේශ පහළ වෙනවා කියන එකත් භාවනාවේ එක්තරා ප්‍රගතියක්. දැන් උපක්ලේශ 10ක් තියෙනවා කියවනේ පළවෙනි එක ඕභාස. ඕභාස කියන්නේ ආලෝක. චන්ද්‍රාලෝක, සූර්යාලෝක, තරු ආලෝක, සහන් ආලෝක, දිව්‍ය විමාන විවිධාකාර ආලෝක ධාරා මතුවෙන්නට පුළුවන්. ඉතින් භාවනා කරගෙන යනකොට මේ ආලෝක ධාරා මතු වුනහම ආ තමන් කරගෙන ගිය කර්මස්ථානය ඒක පැත්තකට දානවා. මේ අලුතෙන් ඇතිවෙච්ච ආලෝකාදී දේවල් ආස්වාද කරනවා මන් දැන් ධානයක් ලැබලා මාර්ගඵලයක් ලැබලා කියලා රැවටීමටපත් වෙනවා. උපක්ඛලේස කියන්නේ ඒකයි. අත්තනෝ මූලකම්මඨානං වෙස්සජ්ජත්වා ඕභාසමේව අස්සාදෙන්තෝ නිසීදති කියලා අටුවාවේ තියෙනවා. තමන් කරගෙන ආපු භාවනා කර්මස්ථානයේ පැත්තකට දාලා මේ අලුතෙන් ඇතිවෙච්ච ආලෝකාදිය දිහා බලමින් ආස්වාද කරමින් රස විඳින්මින් වාඩි වෙලා ඉන්නවා. ඒ නිසා ඒක උපත් කළේ. මොකද අර භාවනා මෙනෙහි කිරීම නැමතිලා. ඊළඟට ප්‍රීතිය හොද්දික කණික ඔක්කාන්තික ඔබ්බේක පරණ කියන මේ පස්සාකාර පස්සන ප්‍රීතියම පහළ වෙනවා මේ විදිහට භාවනා කරගෙන යන්න. ඇඟ කිලිපලන්නවා වගේ ඇහිලා හොඳට පහළ වුණාම ඇඟ පුපුරන්නවා වගේ මේ වීරි මේ ප්‍රීතිය පහළ වෙනවා. ඉතින් ඒව රස විඳිනවා මේ යෝගාවචරය දැන් ධානයක් මාර්ගඵලයක් ලැබලා තමයි. ප්‍රීතිය අපිට අවශ්‍යයි. නමුත් ඒක මෙන් වැරදි හැටියට ගන්නවා මේක රස විඳින්න පටන් ගන්නවා ඒ නිසා ඒක උපස්පිලේශයක් හැටියට සඳහන් ඊළඟ එක තමයි පස්සද්ධි මේ කාල සීමාව වෙනකොට මේ කය සුලඟේ පාවෙන්නේ භාවනාවට වාඩි වුණාම පවනේ වාඩි වෙලා ඉන්නවා සක්මන් කරනකොට පුළුම් මෙට්ටයක් උඩ සක්මන් කරනවා මහා පුදුම සැහැල්ලුවක් ඇති වෙනවා මේ භාවනා මානසිකාරය හොඳට පවත්වාගෙන යන්න. ශුඤ්ඤාගාරං පවිත්තස්ස සන්තචිත්තස්ස භික්ඛුනෝ අමානුෂී රතේ හෝතේ සම්මා ධම්මං විපස්සක. ශුඤ්ඤාගාරයකට පැමිණිලා පංච උපාදානස්කන්ධය පිළිබඳව මනාකොට භාවනා කරගෙන යන යෝගාවචරයාට මිනිසුන් නම් ඉඳන් අමරණීය සුවයක් ලැබෙනවා කියලා ඒ ගාථාවෙන් අදහස් කරන්නේ. යතෝ යතෝ සම්මසති කන්දානංගද යබ්බයං ලබති පීති පාමජ්ජං අමතං තං විජානත. යම් යම් අවස්ථාවක පංච උපාදානස්කන්ධය පිළිබඳව භාවනා මානසිකාරයේ පවත්වාගෙන යනවද එතකොට හොඳ ප්‍රීති ප්‍රමෝදයක් ඇති වෙනවා. ඒක නිවනට පමුණුවන එකක් නිසා අමෘතය කියලා නුවණැත්ත ප්‍රකාශ මේ විදිහට මේ පස්සද්ධිය හිතේකය සැහැල්ල බව ආමහම මහ පුදුම සුවයක් දැනෙනම තමන්ගේ ජීවිතේ පා කරගෙන යනවා ඊළඟ එක තමයි ශ්‍රද්ධාව අර ප්‍රීති ආදී මේ ඔක්කොම එකට තමයි එන්නේ මේ වෙනම ඉස්තර කළාට මේ 10ම එන්නේ එකට තමයි අදිමෝක්ෂ කියන ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ කෙරේ මහ පුදුම ශ්‍රද්ධාවක් ඇති කියන්න බෑනේ ශ්‍රද්ධාව. අර සුදත්ත සිටුතුමා වාගේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන යන්න තමයි හිතෙන්නේ. මේකට සත්‍ය සිද්ධියක් මම කියන්නම් ගිහි කාලෙ වෙච්ච දෙයක් නිසා කිව්වට කමක් නැහැ. මට හරියට දින මතක නැහැ 960 ගණන් වල ගුරු හාමුදුරුව මට භාවනා කර්මස්ථාන දීලා නියම කළා රාත්‍රී 11ට නිදාගෙන 3ට අවදි වෙන්න. ඉතිරි පැය 20ම භාවනා. මම මහත් උත්සාහයකින් භාවනා කරගෙන ගියා. සතියක් විතර ගත වුණාට පස්සේ දවසක් රාත්‍රියේ හතට පමණ භාවනා කරනකොට ඉන්නම බෑ. ඇඟ කිලිපොළනවා ඇඟ පුපුරන්න වගේ. අර සුදත්ත සිටුතුමා වාගේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන යන්න හිතෙනවා. මහා බුදුම සද්දාව. ඉතින් කරන්න දෙයක්වත් නැහැ යන්න තැනකුත් නැහැ මොකද කළේ භාවනා වාඩි වෙලා ඉපිට එක නවත්තලා භාවනාව නවත්තලා මුනින් තලව් වෙලා දණ්ඩ නමස්කාරයෙන් නමස්කාර කරමින් බුදු පියාණන් වහන්සේ මට පිහිට වෙනසේක්වා කියලා ආදි වචන කියමින් අඬාඬා හුඟ වෙලාම වන්දනා. මේක මේ උපක්කලේශයක්. දැන් තමයි ඒක වැටහෙන්නේ උපක්කලේශයක්. මේ ශ්‍රද්ධා ඊළඟට වීරිය හොඳට වීරිය සමතාවයේ පිහිටලයි. මේ ඔක්කොම යෝගාවචරය ආස්වාද කරනවා රස විඳිනවා දැන් මම ධාන මාර්ගඵල ලබලා තමයි කියලා. ඊළඟ එක තමයි සුඛය. ඊටාම හොඳ මිහිරි සුඛයක් සුවයක් ඇති වෙනා මේ කාල සීමාවේ. ඊළඟ එක නුවණ. යම් දෙයක් පිළිබඳ අවධානය යොමු කළාම නුවණ මෙහෙයි වහම ඒක පතුලටම වැටෙන්නවා වගේ Tamanට වැටෙනවා. මට දැන් හොඳට නුවණ තියෙනවා. හොඳට අවබෝධය තියෙනවා කියලා තමන්ම තමාට ප්‍රසංසා කරගන්න. මේ ආස්වාදයට කියන්නේ. ඊළඟට සිහිය. යම් අරමුණකට සිහිය යොමු කළාම ඒකේ කාවැදිලා ඇතුළට බැහැලා පවතින වාගේ අපූර්වට සිහිය පිහිටන. ඒකත් ආස්වාද කරනවා. ඊළඟට තමයි උපේක්ෂාව. දැන් සියලු රූප වේදනාදී අරමුණු පිළිබඳව මදහත් පවේ හිත පිහිටන. කෙලෙස් ඇති වෙන්නේ නැහැ. ඉතින් හොඳටම විශ්වාසයි වගේ දැන් හිතනවා යෝගාවචර මම දැන්නම් ඥානයක් මාර්ගඵලයක් ලැබලම තමයි. එතකොට මේ භාවනාව ගැන පුදුම ඇලීමක් ඇති වෙනවා සියුම් ඇලීම. නිකාන්තිය කියලා කියන්නේ උපාය. ඔන්න ඔය අර මේ උපක්කලේශ 10 තමයි මේ යෝගාවචරයාට බාධා පමනවා. ඒ ඥානයක් මාර්ගඵලයක් ලැබුවා කියලා ගන්න අදහස තමයි අදිමානය කියන්නේ. ඉතින් මෙහෙම භාවනා කරගෙන යනකොට තවදුරටත් යෝගාවචරයට කල්පනා වෙනවා මෙහෙම එක්ක ගුරුවරයාගෙන් අහගන්න. මේ ආලෝකාදී දේවල් ප්‍රතිපස්සද්ධ ආදී දේවල් සේරම සංස්කාර. මේවා නිවන වෙන්න බෑ. එහෙමනම් මම රැවටිලා ඉන්නවා. මම නොමකට ගිහිල්ලා මේවා නිවන වෙන්න බෑ. එහෙම නිවන වුණා නම් මා බොහෝ ඉදිරියට යන්න ඕන. දැන් ඉදිරියට යාමක් නැහැ. ඒ නිසා මම රැවටිලා ඉන්නවා. මම තවදුරටත් භාවනා මානසිකාරයේ පවත්වන්නට ඕන. මං කරගෙන ආපු භාවනා කර්මස්ථානය මෙනෙහි කරමින් දිගටම වඩන්නට ඕන. කියන මේ සංඥාවට පත් වෙනවා. එතකොට මේ ආලෝක ප්‍රීතිපස්සද්දි ආදී මේ උපක්කලේශ නොමඟයි තමන් කරගෙන ආපු භාවනා කර්මස්ත්‍යාරය දිගටම කරගෙන යාම මගයි කියලා මේ මග නොමඟ දැනගන්න අවස්ථාව තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි කියලා සඳහන් වෙන්නේ මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට පැමිණි යෝගාචරයාට ඇතිවෙන විදර්ශනාවට කියනවා තරණ විපස්සනා කියලා. මොකද මේ උපක්ඛලේශයන් එහෙම සම්බන්ධ වෙලා තියෙන නිසා නියම පිරිසිදු මේ විදර්ශනාව නෙවෙයි. තරුණ විදර්ශනාව කියලා කියනවා. ඊළඟට ආනන්ද විපස්සක කියලා කියනවා. ඒ මොකද මෙතනින් එහාට තමයි මේ විදර්ශනාව හොඳට ආරම්භ වෙන්නේ. ඒ නිසා මෙතෙන්ට පැමිණි යෝගාවචරයාට ආරද්ධ විපස්සක කියනවා ඒ විදර්ශනාවට තරුණ විදර්ශනා කියලා කියනවා. යෝගාවචරයා මෙතෙන්ට පැමිණෙනකොට සත්‍ය තුනක් ලෞකික වශයෙන් අවබෝධ කරගන්නවා. දැන් දිට්ඨි විසුද්ධිය පහු කරගෙනයි ආවේ. දිට්ඨි විසුද්ධියේදී නාම රූප ධර්මයන් වෙන්කොට ගැනීමෙන් ලෞකික වශයෙන් දුක්ඛ සත්‍ය අවබෝධ කරගත්තා බෙ. ඊළඟට කාංකා විතරණ විසුද්ධියෙන් මේ අතීත වර්තමාන අනාගත කියන තුන් කාලය පිළිබඳව පවතින්නේ අනිත්‍ය වූ වෙනස් කරන සුළු හේතුඵල ධර්ම පරම්පරාවක් කියලා අවබෝධය ලබනකොට සමුදය සත්‍ය ලෞකික වශයෙන් අවබෝධ කරගත්ත බින. ඊළඟට මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී මාර්ග සත්‍යත් අවබෝධ කරගත්ත බින. තවදුරටත් මේ නාම රූප ධර්මයන් සේරම කැඩෙනවා බිඳිනවා වෙනස් වෙලා යනවා මේ නාම රූප ධර්මයන්ගෙන් වෙන් වෙච්ච තැනක් තියෙනවා නම් එතන තමයි සුවය කියලා නිවන පැත්තට නැමෙන්නේ. එව නන්නම් ඒතං සනීතං ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ කියන පිළිවෙලට සියලු සංස්කාරයන්ගේ සංසිඳීමනා වූ නිවන ශාන්තයි ප්‍රණීතයි කියයි. ඒ පැත්තට හිත නැමෙනවා. ඉතින් මේ විදිහට සලකලා බැලුවහම මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය සම්පූර්ණ වෙනකොට යෝගාවචරය චතුරාර්ය සත්‍ය ලෞකික වශයෙන් අවබෝධ කරගන්න. ඒක තමයි ඉදිරියට මෝරවන්නට තියෙන ලෞකික වශයෙන් අවබෝධ කරගන්න. ඉතින් මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී තමයි බොහෝ දෙනා රැවටීමටපත් වෙනවා. අදස් සමහර විට ඇතැම්මයි මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට පැමිණිලා මම දැන් ධ්‍යාන ලබලා මම දැන් මාර්ගඵල ලබලා එහෙම නැත්නම් සෝවාන් වෙලා සකෘදාගාමී වෙලා අනාගාමී වෙලා රහත් වෙලා කියලා මේ විදිය ප්‍රකාශ කරන්නට පුළුවන් ඒ භවතුන් ඊටාම කල්පනාකාරී වෙන්නට ඕන. ඒ අදිමානය වැරදි දෘෂ්ටිය තිබුණොත් එහෙම මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ මිත්‍යා දෘෂ්ටියට දේශනා කළා තියෙන්නේ ಜಾති දෙකක්නේ. නිරය හෝ තිරසම්පද. භාවනායි කළා කියලා හරියන්නේ නැහැ. මෙතන වැරදි දෘෂ්ටියක්. සම්පූර්ණ වැරදි මිත්‍යා දෘෂ්ටියක්. ඒ දෘෂ්ටිය තබාගෙන හිටියානම් නිරයන් මා තිරච්ඡාන යෝනින් මා කියලා තියෙන හැටි ඒ පැත්තට යවෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. ඒ නිසා පින්වත් තුම් භවතුම් හොඳ කල්පනාවෙන් සමාගෙන පරීක්ෂාවෙන් මේක හරියට හරියද නැද්ද කියලා හිතන් තේරුම් ගන්නට ඕන. මේකට පුංචි කතාවක් දිගට කියන්න කාලය නැහැ. කියා දෙනවා කලංගර විහාරවාසී ධම්මදින්න කියලා තෙරුන් වහන්සේ නමක් මේ ලංකාවේ හිටියා. උන්වහන්සේ සිව්පිලිසිඹියාපත් මහානුභාව පංචාභිඤ්ඤා අෂ්ට සමාපatti උපදවාගත්තු දහස් ගානකට කර්මස්ථාන දෙන ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් රහතුන් වහන්සේ නමක්. උන්වහන්සේ දවසක් කල්පනා කරනවා දැන් මම මේ තරම් දහස් ගානක් නිවන් දක්වලා තියෙනවා. ඉතින් මගේ ගුරු හාමුදුරුවෝ කොහොමද? උච්චා වාලික විහාරවාසී මහානාගතයන් තමයි උන්වහන්සේ ගුරුහාමුදුරුවෝ. බැලුවා ගුරුහාමුදුරුවෝ කියන්නේ. ගුරුහාමුදුරුවෝ රහත් වෙලා නැතුවම රහත් වෙලා කියලා මේ මුලාවටපත් වෙලා වාසය කරනවා. මම මම නොගියොත් මගේ ගුරුහාමුදුරුවෝ සතර අපාගත වෙන්නට පුළුවන්. ඒ නිසා යන්න ඕන කියලා ඕලෙම ගියා. ගිහිල්ලා නැටන් ගුරුහාමුදුරුවන්ට වැඳලා වාද දක්වලා ඔක්කොම ඉවර කළා. උනාට පස්සේ ඇහුවා ඇවැත්නි මොකද මේ හදිසිය වගේ ආවේ? ස්වාමීනි මට ධර්ම ගැන ප්‍රශ්නයක් අහන්න තියෙනවා ඒකයි මම ආවේ. ආ අහන්න කියලා කිව්වා. ඉතින් අහන අහන ප්‍රශ්න ඉතා විසදව විසඳලා දුන්නා. ෂනේ. ඉතින් ධම්ම දෙන්න තෙරුන් වහන්සේ අහනවා ගුරු හාමුදුරන්ගේ ස්වාමීන් වහන්සේ වහන්සේ වහන්සේ හරිය නුවණ හරීම විසදයි. පවද්දෝ ධර්මයේ අවබෝධ කරගත්තා. එවත්නි දැන් අවුරුදු 60ක් වෙනවා. ස්වාමීනි මේ ධාන ඒ වගේම ඉද්ධි ප්‍රාතිහාරයමත් කරන්න පුළුවන්. මට ඒවයි තරම් බරක් නෑ. එහෙමනම් ඇතෙක් මවන්න කියලා. කියනකොටම ඇතෙක් මැවුවා. හේනම් ස්වාමීන් වහන්සේ ඇත හොඳවල අකුලවාගෙන කුංචනාද කරමින් ඔබ වහන්සේ ළඟට දුවගෙන එනවා මවන්න කියලා. ඒ විදිහට කරා. අන්න එනකොට අතායනකොට බය වෙලා පැනලා යන්න හැදුවා. අල්ලගත්ත සිවිත. ස්වාමීනි රහතුන්ට බය නැහැනේ. ඉතින් මේ ධම්මදින්න ආඳුරෝ ගෝලයා ළඟ ධනින් මේ මේ උක්කුටිකෙන් ඉඳගෙන ධම්මදින්නේ මට පිළිහිට වෙන්න කියලා ඉල්ලුවා. ඉතින් කර්මස්ථාන දෙන්න වැඩි වෙලාවක් ගෙන රහත් වෙන. මේ වගේ මහා ප්‍රඥාවන්තයෝ පවා මෙයාට අහු වෙලා තියෙනවා. ඊළඟට හොඳ සිද්ධියක් දවසක් මේ අනුරුද්ධ තෙරුන් වහන්සේ සරියුත් මහ රහතන් වහන්සේගෙන් අහනවා ඇවත්නි මගේ දිවස බොහොම හොඳයි. බොහොම හොඳට මට දිවස පවත්වන්න පුළුවන්. මගේ විදර්ශනාවත් බොහොම හොඳයි. ඒ වුණාට මගේ හිත කෙලෙසුන්ගෙන් මිදෙන්නේ නැහැ. සරියුත් මහ රහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රයිනේ. උන්වහන්සේ වදාරනවා ඇවත්නි ඔබේ දිවස බොහොම හොඳයි ඔබේ විදර්ශනාවත් බොහොම හොඳයි කියනවා නම් මෙතන තියෙන්නේ මමය මගේ කියන සංඥාව හැඟීම සියුම් වූ මමය මගේ කියන හැඟීම ඔබ කෙලසුන්ගෙන් මිදෙන්න බෑ කියනවා නම් මෙතන තියෙන්නේ උද්දච්චය තාම සියුම් එතන මේව අත්හැරලා භාවනා කරන්න කියලා උපදෙස් දෙන්නාමයි රහත් වෙන්නේ මේකෙන් පේනවා ඊතා සියුම් උපක්ලේශ තියෙන්නට පුළුවන් ඒ නිසා බුද්ධිමත්වේව තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. දැන් ඉතින් අපේ කාල වේලාව අවසන් වුණා. සෑයෙන වෙලාවක් ධර්ම ශ්‍රවණය කළා. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳවයි අද ධර්ම දේශනාව. හැමදෙනා මේ ගැන කල්පනා කළා. තවදුරටත් මේ මුලාවටපත් වෙන්නේ නැතුව භාවනා මාර්ගයේ ගිහිල්ලා ඊට ඉක්මනට උතුම් වූ අමා මහ නිවන් දකින්නට වෑයම් කරන්නට ඕනේ. ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් සිද්ධ කර උදාර කුසල බලයෙන් හැම දිනාටම උතුම් අමා මහ නිවන් සුවපත් වේවා කියන ප්‍රාර්ථනාව සබාවයි